දේශනාව පවත්වනු ලබන්නේ මිත්‍රිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උඩීරිය ගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසින් මිත්‍රිගල නිස්තරණ වනසෙනසුනේදී යෝගාචර පිටක මෙම ධර්ම දේශනාව පවත්වන ලදී භගවතු ආරහතෝ සම්මා සම්බුද්දස්සේ අත්මාචානන්ද නියෝධ සංඥා විධානන්ද බික්ඛු අනඤ්ඤගතෝ ආරුත්තිමූලගතෝ වා ශුඤ්ඤාගාරගතෝ ආයිති පටිසංචික්කති ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සම්තෝ සබ්බෝ කදිකටි නිස්සග්ගෝ සංහක්ඛයෝ නිරෝධෝ නිවානන්ති අයං උච්චතානන්ද නිරෝධ සංඥාති නෝගුණ්‍ය යෝගාර්ථනා සංග්‍රහණය සතියක් පාසා අපි මේ වාස්තුකාත්මක සම්බන්ධ කරගෙන පිටිපතා පවත්වාගෙන ධර්ම දේශනා මාලාවට මේ අවස්ථාවේදී ඉදිරිපත් කරගත්තේ කිරිමානන්ද සූත්‍රයේ බව කවුරු දන්නා. ඒ කිරිමානන්ද සූත්‍රයේ මෙතුවා තිබුණු ඒ අනිත්‍ය සංඥා, අනත්ත් සංඥා, අසුභ සංඥා, ආදීන සංඥා, පරාණ සංඥා, විරාග සංඥා කියන මේ සංඥා කොටස් ඉක්මවලා අපි ජීවතාවේ ආරම්භය ලබා ගත්තේ මේ නිරෝධ සංඥාවට. ඒ නිරෝධ සංඥාව සම්බන්ධයෙන් වැඩිපුර විස්තරයක් එහෙම නැත්නම් තවත් තුලාන්තයක් ජඟුලක් ඉදිරිපත් කර ගැනීමයි අපි මේ දෙවනි පැයකුත් ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි ඊයේ වතාවේදීම සාමාන්‍ය අර්ථයක් ඉදිරිපත් කරගත්තා මේ Nirodhaය නැත්නම් Nirodha වීම කියලා මේ ගන්න වචනේ. Nirodha වෙනවා කියන එක තමයි pāli භාෂාවේ Nirodhaය අකින් අක්ලා කියන්නේ. මේ නිරුද්ධ වීම චතුරාර්ය සත්‍ය පැත්තෙන් ගන්නකොට ඒකට කනහුරු කරගත්ත, ඒකට දුරහුරු කරගත්ත, පරිහරණය කළ පුරුදු ඇත්තන්ට සමුදය සත්‍යයේ අනිත් පැත්ත තමයි නිරෝධ සත්‍ය වශයෙන් පෙන්නන්නේ. දුක්ඛ සත්‍ය, සංදේ සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියලානේ අපි සත්‍ය හතර අටපාඩම් කරන්නේ. ඒකෙන් මේ සමුදය සත්‍යයේ සමුදය කියලා කියන්නේ ඇතිවීම උදය පක්ෂයයි විරෝධය කියලා කියන්නේ වය පක්ෂයක්. විරුද්ධ වීම. ඒක නිසා නිරෝධානුපස්සනං භාවෙන්තෝ සමුදයං පජහති කියලා ඒ විරුද්ධාර්ථකද දැක්වීම වශයෙන් අසන්නාට විවෘතකමක් පිළිසිදුකමක් පැහැදිලිකමක් හරිලා දෙනවා. ඒ නිසා නිරෝධ කියන පදේ ගන්නකොට අපි නිරුද්ධ වෙනවා, වැය වෙලා යනවා, ඡේ වෙලා යනවා කියන අර්ථය ගන්නවා. ආනියම අරගත්තාම මේ සමුදය සත්‍යයේ සම්පූර්ණ ප්‍රහාණය නිරෝධ සත්‍යය කියන එක අරුවචන් වහන්සේගේ ආසනයේ දිග්ගතෝම කිසි කෙනෙකුට අභියෝගයට ලක් නොවි පැතිරිච්ච කාරණා. මෙන්න මේ සම්පූර්ණ සමුදය සත්‍ය දුරු කිරීම හිතාගන්න බැරිකම නිසා දෝ සම්පූර්ණ නිරෝධ සත්‍ය සාක්ෂාත් කිරීම මේ කාලේ කරගන්න බෑ කියන වගේ අදහසක් යන්තමින් පහු කරගෙන යන යුගයකයි අපි මේ ගත කරන්නේ. ඒක නිසා මේ Nirodha Satya කියන එක අනිකුත් ආගම් වල දක්වනා වගේ මරණයෙන් මත්තේ වෙන දෙයක්ය නැත්නම් නීගාරුද්ධ සාධනය වෙන දෙයක්ය නැත්නම් ලබන ආත්මය වෙන දෙයක්ය කියලා ඒකට බොහෝම ගෞරව ගම්භීර තත්වයක් දීලා එදිනදා ජීවිතෙන් බැහැර කරපු යෝගයකටයි අපි උපන්නේ ඒ තුලයි අපි හැදුනේ වැඩුනේ නමුත් දැන් මෑත කාලෙක ඉඳලා ඔය කියන නිරෝධ සත්‍ය ඔය තරම්ම දැක ගන්න බැරි, අත්දක ගන්න බැරි මෙලෝ ධර්මයක් නෙමෙයි එලෝ ධර්මයක් කියන එකට විවිධාකාරයෙන් අභියෝග වෙන්න පටන් ගන්නවා. වෙන විදිහකට කියනවා නම් මේ සමුදයේ ප්‍රහාණය සම්පූර්ණ ප්‍රහාණයම කිරීමට නැත්නම් සම්පූර්ණ නිරෝධ සත්‍ය සාක්ෂාත් කිරීමට ඒ වාගේ ගැඹීරතනක් දුන්නට යනුරු විදියට ගෞරව විදියට සැලකුවාට සමුදයේ යම් යම් ප්‍රහාණ සහ නිරෝධයේ යම් යම් සාක්ෂාත් කිරීම අද දැන් මෙතන අපට කළ හැකිය කියන ඒ ප්‍රායෝගික බැල්ම සාපේක්ෂ දර්ශනය නිසා වෙනකට වඩා නිරෝධ සත්‍ය අපේ ජීඳා ජීවිතයට කිච්චු කරගන්න පුළුවන් ශක්තියක් තියෙනවා. ඒ වගේම සමුදේ සත්‍ය ප්‍රහාණය කිරීම සත්‍ය වශයෙන්, මට්ටම් වශයෙන්, අධියර වශයෙන් කරන්න පුළුවන් කියන එක අද මේ වාගේ පිළිස් බොහෝම අප වෙලා අප වෙලා පරිශන කරන දෙයක්. මේ නිසාම දෝ මේ බුද්ධ ආගමේ මේ විදිහට කියනවා නම් විදිහටම කියනවා බුද්ධ ධර්මයේ උගු බිබිදීමක් ඇති වෙන්න පටන් ගත්තා. මේ සමුදය සම්පූර්ණ ප්‍රහාණය කිරීම කොහොම වෙතත් සමුදයේ යම් යම් අන්ත ප්‍රහාණය කරලා ඊට සාපේක්ෂව නිරෝධය මේ ජීවිතයේදීම සාක්ෂාත් කළ හැකිය කියන ඒ ප්‍රායෝගික දර්ශනය අපි දැන් යම් ප්‍රමාණයක සාක්ෂාත් කරගෙන තියෙනවා. මේ සාක්ෂාත් කරන්නේ වුණත් එනේ දෙකන අපි යම් ප්‍රමාණයකට සංදේශාමිය දුරු කරලා ඒ ලැබුණා වූ නිරෝධ කොටස් අත්දකලා තිබුණත් ඒකට දිය යුතු අගය ආඩම්බරේ දුන්නේ නැත්නම් අපිට ඒ ළඟට තියෙන ආනිසංස ප්‍රදේශේ ලබා ගන්න පුළුවන් ජීවිතය අලුත් කර ගන්න පුළුවන් ප්‍රදේශේ ජීවිතයේ විකසිත කරගන්න පුළුවන් ප්‍රදේශයේ අඩු වෙන්න ඉඩතියි. නිසා ධර්ම සාකච්ඡාවලදී ධර්ම දේශනාවලදී අපි උනන්දු වෙන්න ඕනේ සමුදයේ ක්‍රමික පහර දෙන සමුදයට ක්‍රමයෙන් පහර දෙන සම්පූර්ණ එකම ගලවලා දාලා සම්පූර්ණ නිරෝධ වීම නම් එදත් ගැඹිරයි අදත් ගැඹිරයි. නමුත් මේ සමුදය ටිකෙන් ටික ටිකෙන් ටික පුතු ගහන කොනහලා අයින් කරලා කඩලා බිඳලා දාන්න පුරුවක්. අන්නේ දාන්න පුළුවන් ප්‍රදේශයේ දැන් මෙතන මෙහි මෙලෝ අපට කරන්න පුළුවන් කියන දාර්ශනය කුළු දෙකක් අද ජීව ධර්මයක් අපිට ආදාරගෙන ඒකට උඩ දෙන අය දිහා අපිට සන්තෝෂයි අනේ පැත්තේ මේ නිරෝධ සංඥාව නිරෝධාන් පස්සනාව බලන එක. මොකද ඒක ආහනකොටම ආදී කල්යාණේ වැඩේ. ඇයියෙන්ම උනන්දු කරන ධර්මයක් වෙනවා. මම ඒ කල්යාණේ වශයෙන් අද බෑගත්ත පිරිසක් ඉන්නවා. පරිවදාන කල්යාණ වශයෙන් ඉන්න බවට දුරමාන ආරම්භ තියෙනවා. ඉතින් ඒක නිසා අපිට රාජී කල්යාණ මධ්‍ය කල්යාණ කියන දෙකවත් නිරෝධාන ප්‍රශ්න සම්බන්ධයෙන් නිරෝධාන සම්බන්ධයෙන් නතු කරගන්න පුළුවන් නම් ඔන්න අපි මේ පැයක් විතර කන කිව්වා කන හුවා කියන එක හාරනවා. ඒ නිසා අපි ගියේ පාර මතක් කරගත්ත මෙන්න මේ ක්‍රමික පාර දීම. මොකද මේ සමුදය බල ඇණියද ක්‍රමිකව පහර දෙන නිසා ඒ පහර දෙන පහර දෙන මැද මේ ලැබෙන කුංචු කුංචි ජාග්‍රහණ වලට කුංචු කුංචි නිරෝධ සංඥාවල් සාහවර වීමක් සිදු වෙන්නේ. ඒකදී මේ සමුදය නැත්නම් අපි කියනවා කෙලෙස් බල මුලුව එහෙම නැත්නම් මේ රාගයේ වශයෙන් දක්වන කෘෂ්ණා වශයෙන් දක්වන දේ රසාකාරයකින් අපට හරදර කරනවා කියලා ගත්තොත් රසාකාරයකින් අපට බලපෑම් කරනවා කියලා ගත්තොත් අපිට පුළුවන් පස් ආකාරයක සතන් මෙහෙයුම් වලින් මේ පස් කාල පස් වලටදී නැත්නම් පස් අවධියකදී මේ සමුදේ කරලා. ඒ නිසා ක්ලේශ සම්බන්ධව කතා කරනකොට කුරුයි කාටත් විස්කම්බන සමුච්ඡේද විස්කම්බන සාදංග සමුච්ඡේද වගේ ඒ කෙලෙස් කපලා ගන්න හැටි. එහෙම නැත්නම් කෙලෙස් වශයෙන්ම කියනවා නම් වීතිකම කෙලෙස්, පරිඋත්පාන කෙලෙස්, අනුසය කෙලෙස් කියලා අහලා තියෙනවා. අපි ගිය සුමානේ සෑහෙන්න උත්සාහ ගත්තා. මේ කෙලෙස් එකනෙක වීතික්‍රම <clears throat> කෙලෙස් දුරු කරනකොටත් නිරෝධයේ යම් යම් ලක්ෂණ පහළ වෙනවා. වීතික්‍රම කෙලෙස් යම් ප්‍රදේශයකට කඩමාරු කරනකොට බල මරනකොට ඇල්මරා ගන්නකොට යම් ප්‍රදේශයක නිරෝධානුපස්සනාව වැඩෙනවා. අවධාන වශයෙන් අංශය කෙලෙස් අයින් කරනකොට මේ නිරෝධානුපස්සනා බොහොමත්ම ජීවිත කොච්චරද කියන අකාලික වැඩි. තවත් විදිහකට කියනවනම් මේ දීතික්‍රම කෙලෙස් අයින් කරන්න ගන්න උත්සාහයේදී නිරෝධානුපස්සනාව සාක්ෂාත් කිරීම සෑහෙන වෙලාවක් ආලයක් ගන්නවා මේ රීමක් ඇත් කරන්න වෙනවා. ඒක ඒකකින් තේරුම් කළ දෙන්න, අස්පනා පිට තේරුම් කළ දෙන්න කාලයක් ඉවර ගන්න. නමුත් පරිඋත්ථාන කෙලෙස් සම්බන්ධව යම් දයග්‍රහණයක් ලැබුවා නම් ඒකේ ආනිසංස බොහෝම කැපී පෙනෙන සුළුයි. විද්ධ ධර්ම සුඛ විහරණයේ වශයෙන් හොඳට විඳින්න පුළුවන්. ඒක හරිත වඩා ඉක්මනට සිද්ධ වෙනවා. අකාලික ස්වરૂපය වීතිකම කෙලස් වලට වඩා පරිඋත්සාහන කෙලස් ප්‍රහාණයේදී වැටෙන ගැතිය වැඩි. සජීවිකම වැඩි. එතන එතන වැටෙන ගැතිය වැඩි. අවසාන වශයෙන් කියන මේ අනුසය කෙලස් එක වැඩ කරනකොට කාලාන්තරයක් නැහැ. අනන්තයි. ඒක නිසා අත්‍යන්තයි කියලා කියනවා තමයි. අකාලිකවම සිද්ධ වෙනවා. අනුසය කෙලෙසේ කොච්චර අකාලිකව සිද්ධ වෙනවද කියනවනම් අනුසය කෙලෙසේ අනුසය කෙලෙසෙන් දැකගත් පමණින් අනුසය කෙලෙස ප්‍රහාණය වෙනවා නිරෝධය සාක්ෂාත් ඔය කියන පරිඋත්ථානේ එහෙම නැත්නම් දීතික්‍රම කෙලෙස් නම් අඳුනාගෙන රණ්ඩු කරලා බිම දාගෙන බෙල්ල කපලා මරලා පිච්චලා අලු නලල දාගන්න එක. විශාල වැඩ කොටසක් කියනෝගේ පේන. ඊගාවට පරිවර්තන කෙලෙස් එක්ක දැවෙන රටනක්. කරලා කරලා කරලා ඉත බිම දමා ගන්න පුළුවන් වෙනවා, තීන කර ගන්න පුළුවන් වෙනවා කියන එක අත්දකලා තියෙනවා. ඉන්නවා අතක් නැතෝ තියෙනවා. මේ අනුසේ මට්ටමට ගියාම ඥානතෝ වික්‍රේ පස්සතෝ ආසවාන ඡයන් වදාමි කිය සර්වඥාන්සේ දේශනා කරන මේ ආශ්‍රව ධර්මයට දකින්නා වූ කෙනාටම දක්නා වූ දන්නා වූ කෙනාටම ප්‍රහාණයම අනුදැන වදා ප්‍රකාශ කරන ඇත්තටම කියන එක අනිත් පැත්තෙන් කියත හැකි මහණෙනි මම සාක්ෂි වෙනවා දැක්කොත් දැනගත්තොත් එතනම ප්‍රහාණය ඉතින් අර පරිඋත්සාහන කෙලෙස් දීතික්‍රම කෙලෙස් කියන සීලයෙන් දුරුකල යුතු සමාධියෙන් දුරුකල යුතු කෙලෙස් එක්ක රණ්ඩු කරලා පුරුදු කරන යෝගාවචරයට අනුසේ කෙලෙස් ගැඹුරු මේකන තරුණ මේකන දැක්ක බවනි ප්‍රහාණය වෙයිද කියලා දැක උපදිනවා ඒක අසාධාරණ දැක්කක් නෙවෙයි මොන සර්වඥාගේ සාක්ෂි වෙනවා ඒ වීතික්‍රම කෙලෙස් කියන කායික වාචික දුක්තරක වලදී කරන්න වෙන වැඩපිළිවෙලේ ලැබෙන ආනිසංසත් අතරදී කාල කරදරයක් යෙදිය යුතු ඉන්ද්‍රිය ධර්මයක් බලනකොට ලොකු වැය කිරීමක් ඉදිරිය ගන්න වෙනවා. වැය කරපු කල් ලැබෙනකොට කාලෙකුත් ගත වෙනවා. ඒක යෝගාවචරයට ඒ ගනුදෙනුවක් වැඩේ. මේ මේ දේවල් වලින් කතා කරනකොට මේ මේ ප්‍රදේශයෙන් අපිට ආනිසංස කෙලෙසුරු වීමක් සිදුන විරෝධයක් ආකාරයක් වෙනවා. ඊට වඩා මේ ගනුදෙනුව කොහොම ලාභදායී වෙනෙන්න කිසි කාලීන ලාභ කෙරෙන ව්‍යාපාරයක් වඩපත් වෙනවා. පරිඋත්සාහන කෙලෙසකට. මේක කෙලෙසෝදී කාල වෙනසක් නැහැ. ප්‍රඥා පමණින් දන්නා පමණින් දුරු කරගන්න අවශ්‍යතාවයක් තියෙනවා. ඉතින් අපිට ගිය සතියේ බැරි වුණා මේ විදිහට වීතික්‍රම කෙලෙස් පරිඋත්සාහන කෙලෙස් ගැන කතා කළාට මේ අනුසය කෙලෙස් එක්ක වැඩ කරගෙන යනකොට කොහොමද මේක අකාලික භාවයේ කොහොමද මේක මේ කෙලෙස් දුරු වීම අපිට ඇඟෙන්නේ කොහොමද දැනෙන්නේ ඇයි ඒක සජීවී කියලා කවුරුත් නැහැ ආදී මහෝත්තම ආනන්ද මහතුළු උතුම් කළ කලකන් කියන්නේ හේතු දෙකක් නිසා මොකද ගිය පාරකට සාමාන්‍ය සිල්කතාව පිළිසකුත් හිටියා. ඒක අපිට තිබුණා ඒ අකන ගැළපෙන කාලෙක සාමාන්‍ය සංදේශනා පවත්තා. දෙක කාලයක් නැති වුණා. ඉතින් අද අපිට පුළුවන් නම් අපි උත්සාහ ගනිමු ඒ විදිහට විචිකම කෙලෙස් මාර්ගයෙන් හරි උත්සාහන කෙලෙස් මාර්ගයෙන් සමුදය දුරු කිරීම නිරෝධය කියන සමීකරණයට අනුව මේ විචිකම වලින් සමුදයෙන් ගිහිල්ලා අනුසය කෙලෙස් කොට ඉක්ම කරනකොට කොහොමද සමුදයක් ප්‍රහාණයක් මේ Nirodha සාක්ෂාත් කරන්න තිබෙන්නේ. ඒකෙදී අ කෙලස්සල් දුරු වීම කලින්ම සුද්ධ කර ගන්නාද සීල විසුද්ධිය කලින්ම සුද්ධ කර ගන්නාද චිත්ත විසුද්ධිය හොඳට ඔක වැඩිච්ච නැත්නම් ඒ පිළිබඳව ආභෝධයක් ඇත්තා වූ විදර්ශනා යෝගාවචරයා අපි හිතනවා රූප කොටාදකට සංස්කාර කොටාදකට හිත යොදලා ඉන්න භාවනා කරන්න. ඕම මේ භාවනා පටන් ගැනීමේදී දැනගන්න කමක් කරා. උදේදෙනේ බාහිර ලෝකෙට ගියාම අංගල දෙයක් තමයි උදේදෙනේ මේකෙන් නාම ධර්ම මත විපස්සනා පටන් ගැනීම උත්කෘෂ්ටයි කියලා. ඉතලා රූප අධ්‍යයනය නාම මට්ටමේ විපස්සනා පටන් අරගෙන ඒක අපිට කෙලින්ම විවේචනය කරන්න නිෂේධ කරන්න ශක්තියක් නැහැ. දෑහෙන පිළිසක් අමාරු වෙట్లా ඉන්න බව නම් වෙන්නේ. මේ නිසා රූප ධර්ම නාම ධර්ම කියන දෙකෙන් විපස්සනාවේ මේ ථේරවාද ආචාර්ය පරම්පරාව පිළිගන්න තියෙනවා ගුරුසු දෙයෙන් ගන්න දෙයෙන් ප්‍රකර දෙයෙන් පටන් ගන්නවා. යථාපාකයන් විපස්සනා බෙහිවේසෝ යමක් ප්‍රකටද එතනින් විපස්සනා පටන් ගන්නවා. ඒ අනුව සර්වඥාන්සේ ධාතු විභංග සූත්‍රයේ පවහන. පැහැදිලිවම පෙන්ලා දීලා තියෙනවා පුරුෂය කියලා කියන්නේ මේ ධාතු හයක්. ධාතුරෝයන් පුරිසෝ. අනේ මේ පුරුෂයාය, මිනිස්යාය කියලා කියන්නේ ධාතු හයක්. මොනවද? හට වියාපෝ තේජෝ වායෝ විඥාන ආකාශ. මේ හට වියාපෝ තේජෝ වායෝ ආකාශ විඥාන. ඒකනොත් විපස්සනා පටන් අරගන්න කියන්නේ පට වියාපෝ තේජෝ වායෝ කියන රූප කොටස. ඊළඟට ආකාශ කොටස, අවකාණ්ඩ විඥාන කොටස. ඒකෙන් දෙන්න තියෙනවා රූප කොටයෙන් පටන් අරගෙන නාම කොටසට සිව් වෙන්න වෙන්න තමයි <clears throat> යොම දෙන්න මේ දේශනාව මාර්ග පාඩල තියෙන්නේ. ඒ වුණොත් ඒ සාපේකංග සූත්‍රයේ පටවියාපෝ තේජෝ වායෝ කියන <clears throat> පිළිවෙල දක්වාට ආනාපානසති සූත්‍රය හෝ මෑත කාලේ කියන භාවනාවලදී හොඳටම ඒ හට වියාපෝ තේජෝ වායෝ කියන හතරෙන් හතරේ කොටසෙන් පටන් ගන්නවට වඩා වායෝ කොටසෙන් පටන් ගැනීම හොඳ බව සාමාන්‍ය පුරෝක්තයි. ඒකට හේතුව වායෝ කොටසේ තමයි මේ කම්පන චංචල හතරෙන් පෙරදීම වලට වග කියන්නේ. ඒක යෝගාවචරයට අල්ලගන්න ලේසි ඒ වායෝ කොටාවේ ඇති වෙනා වූ කම්පන චංචල පදවීම පෙරදීම් සෙලවීම බැරි. ඒ මොකද රූප ධර්ම තමයි නාම ධර්ම වලට වැඩිය ගොරෝසු. ඒ රූප ධර්ම පටවියාපෝ තේජෝ වායෝ කියලා ගත්තාම ඒනොත් වඩාත්ම අල්ලගන්න ලේසිම තැනින් තමයි වායෝ කොටාවේ ඉස්සරහට තියාගෙන තියෙන්නේ. ආනේ වායෝ කොටාවේ ගැනීම හොඳ ප්‍රකට වෙනවා ආනාපාන සති භාවනාව. ආනාපාන සති භාවනාදී මේ පඨවි වායෝ ධාතු උලංග ඇල්ල තමයි අපි ආරම්භ කරන්නේ. ඒකට මේ පදයම නාම රූප දෙකෙන් රූප ගොරෝසුයි රූපයන්ගෙන් වාතේ ගොරෝසුයි ඒ වාතේ අල්ලන්න කියලා කියන්නේ පොට්ටහබ ධාතු වායෝ පොට්ටහබ ධාතු කියලා යෝග සුද්ධ කරලා අන්තිමටම කියන්නේ. උන් වායෝ පොට්ටහබ ධාතු කියන එක මත ඉගෙන තමයි ආනාපාන සතියේ වායෝ පොට්ටහබ ධාතුව නාසිකාග්‍රේ වැටෙන්නේ නැත්නම් තමයි පිම්බීම හැකිලිම කියලා ඒත් වායෝ කොටක ධාතු ඉදිරිපත් කරගෙන විපස්සනාවට අරමුණ ගන්න. මේ කොටාද දෙකෙන් නැත්නම් කොටාදින වඩා භාවනා ක්‍රම දෙකෙන් පිම්බීම හැකිලිම ඕ වේවා ආනාපානි ඕ වේවා විපස්සනා කරන්න ගියාම මේ වායෝ කොටක ධාතු තමයි හිත යොදා. ඒ වායෝ කොටක ධාතු තමයි ආස්වාද අවස්ථාවකදී එක අත්දැකීමක් ප්‍රසවාස අවස්ථාවකදී එක අත්දැකීමක් ලබන. ඒක ඉන්දිය නැකීමේදී ඒ ප්‍රකට භාවය ආනාපානෙට වැඩි වැඩි. එච්චරයි යෝගාන කරන්නේ කියන්නේ. එනිසා යම් කිසි කෙනෙකුට ආනාපානයේදී වායෝ පොට්ටක ධාතුව ආස්වාද වේලා ප්‍රසවාස වේලා වෙන්කොට හඳුනා ගන්න බැරි කමේ යම් අපහසුකමක් තියෙනවනේ ඒ බුද්ධලයට ඒ යෝගාවචරයට ඉන්දීම හැකීම දෙනවා මොකද ඉන්දීමේ හැකීමේදී ඒක නෑ බෑ කියන්න බෑ තරමට ගොරෝවට වැටෙනවා නමුත් ඒකට මෙහෙට ලැබෙන්නේ වායෝ කොටස ධාතුව මේ වායෝ කොටස ධාතුවේ හොඳට දැස ගැනීමක් හොඳට තිරසාර භාවයක් ඇති කර ගැනීම සඳහා ආස්වාදයේ ප්‍රස්වාදයට සාපේක්ෂව බලන්නේ ඉන්දීම හැකීමට සාපේක්ෂව බලන්නේ ආස්වාද වෙලාගෙන මේ ආකාරයට පැහැදිලි ස්පර්ශය වැටෙනවා ප්‍රස්වාස වෙලාවේදී මට මේ වෙලාවේ ස්පර්ශය වැටෙනවා. ඉන්දන වෙලාවේදී මේ ආකාරයෙන් වැටෙනවා. හැකිලෙන වෙලාවේදී මේ ආකාරයෙන් වැටෙනවා. සාත්මයේදී වම තියෙනකොට මේ ආකාරයෙන් වැටෙනවා. ලකුණු දෙයකට මේ ආකාරයෙන් වැටෙනවා. එලයි වායය කුෂ්ඨතරාදී පොත්හබ කොට. ඇති කොටට උදේට දෙන්නා දෙන්නේ භෝගාවචරයාට නිරෝධ සත්‍ය දෙන්නා දෙන්නේ නෙවෙයි සමුදේ සත්‍ය. හත ගන්න දෙන්නවා. ඒ අහත ගන්න දෙන්න දෙන්නම් ගොරෝසු ප්‍රකට ගන්න හොඳට අල්ලලා දෙන්න. ඉතින් අර මම අර කලින් වටන ගාපු නැස්චාර්ථ වාදයේ අදහස රූප ධර්ම වෙනුවට නාම ධර්ම අල්ලන්න උපමේ ගැස්ති වෙන්නේ සමුදය නොදක කෙලින්ම නිරෝධ ධර්මය අල්ලන. එහෙම අල්ලන්න බෑ කියලා තර්ක කරන්න බෑ. නමුත් මෙතන ඉන්න හොඟ දෙනෙක් ඔය කරන්න තියෙන ක්‍රම බලලා බැරි වෙලා ඉන්නවා. එහෙමනම් දැන් තියෙන්නේ අපහසු තැනි පුළුවන් තැනින් පටන් අරගෙන නිරෝධය තියෙන යම් තැනක සමුදය තියෙනවා නම් තමයි. ඒක නිසා දැන් සමුදය හොඳට අල්ලලා දෙන්න. ආනන්ද ස්වාමීන් වහන්සේ හදවතනා කරගෙන ගියා නම් නිරෝධෝ නිරෝධෝ වන්තේ උච්චති මේ නිරෝධේ නිරෝධේ කියලා කියනවා ස්වාමීන් වහන්සේ චිත්තවතාවෙන් වන්දේ නිරෝධෝ මොකක්ද ප්‍රොපමණකින් නිරෝධ වෙන්නේ එතකොට සර්වඥාන්ති කියනවා රූපං ආනන්ද අනිත්‍යං දුක්ඛ විපරිණාම දර්ශන ආයතන ආයතන කියලා. ඒ රූප ලෝකයේ රූප රස ගන්න දෙයක් කියලා. පුළුවන් කඩ ව්‍යාපෝ දීගෝ වායෝ කියලා ගන්න. පුළුවන් මේ කොයි කියන රූප ධර්මයක් ආය ගන්න වාය ගන්න විරාග ගන්න නිරෝධ ගන්න. ඒවා ක්ෂය වෙන සුළුයි නැත්නම් අනිත්‍යං දුක්ඛ විපරිණාම. ඒවා අනිත්‍ය භාවයට යන සුළුයි දුකගෙන එළවන සුළුයි කරන්නේ. එවැනි தත්ත්ව තියෙන්නම ඕනේ සමුදය. එවැනි தත්ත්වයේ තියෙන තැන කරන පමණයි නිරෝධය තියෙන්නේ. මේක අනිත්‍ය ධර්ම දුක්ඛ ධර්ම අනිත්‍ය දුක්ඛ විපරිණාම ධර්ම. අය දන්නවා අය දන්නවා විරාග ධර්ම නිරෝධය. මේ ධර්මයෙන්ම ඡේ වෙන සුළුයි, ප්‍රිය වෙරය වෙන සුළුයි, විරංජනේ වෙන සුළුයි නිරෝධ වෙනවා. ඒක සංවේයයි නිරෝධයයි දෙක අතර කරුවස්සන සුවාකාර සමීප සම්බන්ධතාවක් පෙන්වලා දෙනවා. මේක කියනකොට අපිට සාමාන්‍ය ලෝකයෙන් ගන්න තියෙන මේ රූප ධර්මයාගේ අස්තාව මේ අනිත්‍යතාවයේ දුක්ඛතාවයේ විපරිණාම ධර්මයේ අල්ලබදාගෙන මේක නිත්‍ය කරන්න, සුඛ කරන්න, සුභ කරන්න සංගලන බැඳලිය තමයි අපිට රූප පිළිබඳ පාඩණයක් ඇති වෙන්නේ. රූප අනිත්‍යං දුක්ඛං විපරිණාම කරනවා කියලා යන්න හරිනවනම් ඕක පිළිබඳව අපිට සැලෙන්න දෙයක් නැහැ, අරගන්න දෙයක් නැහැ, කුසලක් කියන දෙයක් නැහැ, නඩත්තු කරන දෙයක් නැහැ මොනවා හරි. නමුත් මේ ලෝකේ යම් කිසි කොටසක් අපි යන්නේ මේ අපේ ඉතිහාසය, අපේ ආගම, මගේ මගේ අන්න, මගේ තාත්තා, මගේ ආහාර කියලා ඒ කොටස විරාග ගන්න නිරෝධ ගන්න මේකට පිළිගෙන අනිත්‍ය දුක්ඛ අනත් විපරිණාමය කියලා පිළිගන්න මේ අස්පනාවිත මුරගාල කියන්නේ මේකෙන් මොකද කියන්නේ අනුගමනය කරන මේ සංස්කාරය උපාදානයක් තියෙනවා ඒවා අනිත්‍ය ධර්ම දුක්ඛ ධර්ම විපරිණාම ධර්ම කියලා ඒ පැත්තෙම දකින්න අපිට උත්තර කාලම දාගන්න දෙයක් නැහැ නමුත් මේ රූපයන්ගේ කියනවා අත්‍යන්ත කිත්තුලින රූප අනිත්‍ය දුක්ඛ විපරිණාම ධර්ම කියලා රූපයන් විසින් මුරගාමෙන් උදේට හැන්දාගෙන ප්‍රතිජීව ප්‍රකාශ කරන්නේ ඇදුවද අප ළඟ තියෙනා වූ යම් කිසි මොඩකමක් තියෙන ඒ සංකාර ජීවරය ලබා ගන්න රූපනේ ආයේ රූප ගන්න නිත්‍ය කරගන්න සුඛ කරගන්න පෙරලිය කම්පනක් කරගන්න ළඟ නිසා ඒ වාගේ වියවන් අයදී අයදී නිරෝධයෙන් ඉන්නකොට හරි දුකක් ඇති ඒක නෑ දුකක් දැනගන්නේ නැහැ ඒක නෑ සංකාරික ඒක නෑ ඒක නෑ අවසන් ගන්න ඕනේ ඒ නිසා යමක් අනිත්‍ය දුක්ඛ විඥාන ඒ තුළම ඒකාන්තයෙන් තේරීමක්, දැරීමක්, නිරෝධ වීමක්, නිරෝධ වීමක් ඒකා මේ අනිත්‍ය දුක්ඛ විඥාන ධර්මයන් කියන එක අවබෝධ කරගත්ත සාධර්මයෙන්මයි ඡේ ධර්මයේ, රය ධර්මයේ, නිරන්ජනයේ නිරෝධ වීම පහළ වෙන්නේ. ඉතින් අර රූපයගේ ආව අනිත්‍යතාවයේ දුක්ඛතාවයෙන් පරිණාම ධර්ම තේරුම් කරගන්න නැතුව නැත්නම් ඒක කියලා ඒක අමතක කරලා ඒක උදින් කරලා කය ධම්මය ධම්මයෝ ධම්මයෝ ධම්මවල කරන කියන එක යම් කිසි විදිහකට කරවෙලා ඒක නිසා සමුදයේදී සමුදය අවබෝධ කිරීමේදී වායෝ කොහොමද ලාභයේදී කුෂ්ම අතුලේ අවස්ථාව ඉදිරියට වැඩෙන ස්වභාවයේ ඒක ඇසාව ඉස්පස්සේ ඒක වෙන් කළ දැනගත්ත කර්මය. කෙනෙක් වාද කරන්න පුළුවන් මේ බලන්නේ දේශ ධර්මයේ මේක නිවන නැද්ද? ඒ වගේම මේ ඒකාන්තයේ සමුදේ නේද පෙන්වන්නේ කියලා ඔක්කොටෝ වාද කරන්නේ. නමුත් ඒ සමුදේ දැක්ක පමණටමයි නිරෝධය තියෙන්නේ. මේ සමුදේට ආදරෙන් බලන්නේ සමුදේට විරුද්ධ වෙන්නේ නොවි. සමුදේ නොදකින්න කතා කරන්නේ නැතුව ඒක විසින් පෙන්නලා දෙන්න හදන ප්‍රදේශය ඉන්දියාවට හැකලේ සාපේක්ෂව ඇතුලේක සාපේක්ෂව පිටරියෙන් වෙනස් කරලා බලන්නේ දෙන්නේ මේ දේවල් පිළිබඳව පූර්ව නිගමන වලින් තොරව පූර්වාගේ යත්තා වූ මේ වෙනස් වෙන පූර්ව ගතිය ඉන්දියාවේදී හැකලේ වෙනස්මයි ආස්වාද දෙකක් වාසේ වෙනස්මයි ඒක මේ පළවෙනි ආස්වාද දෙකේ දෙවෙනි ආස්වාදයක් වෙනවා දෙවෙනි එකට වැඩිය තුනක් වෙනවා පළවෙනි විනාඩියට වැඩිය දෙවෙනි විනාඩිය වෙනවා මේ වෙලාවේ වෙලා. නමුත් යෝගාවචරියෝ මේ ආනාපාන කොටස ආදරය කරනවා කියනවනම් සමහර වෙලාවට කියනවා ඒ කාලෙකට බලන්නේ ඉද්දතම ආදාරමක් ගන්න එක විදිහකට කියන්නේ කියලා. නමුත් මේ මැදේ විනාඩි 15ක් විතර කරුවා එක විදිහකට වෙන්නේ කොහොමද වෙන්නේ? ඉතින් අර 15 වෙනි වෙලෙ හෙට 35. හරිද 30ක් බලන්න. ආදි වශයෙන් ලොක්කරන ලොක්කරන යනකොට දවසක විනාඩි 5න් 10 මේක ලං වෙනකොට දුර වෙනවා. නැත්නම් විනාඩි 5න් 10 මේක ප්‍රිය වෙනවා අප්‍රිය වෙනවා. මේ ආකාරයේ වශයෙන් මේකේ විපරිණාමයක් තියෙනවා. මේ ආස්වාදයේ විනාඩි 5 වෙන ආස්වාදයේ විනාඩි 10 වෙන ආස්වාදයේ විපරිණාමයක් දැක්කම ඒ තරමටම භාවනා සිහියෙන් කරගත්තා නම් අනිවාර්යයෙන්ම යෝගාවචරයට ඒ සුන්දරතා වෙනදට වඩා ආස්වාදයක ප්‍රස්වාදයක් දෙනවා අවංගට දෙන්න පටන් ගන්නවා. ඔන්න ඔය විදිහට ආස්වාද ප්‍රස්වාද විකේ වෙනදට වඩා ගැඹුරින් අනිතව ඉස්සන ආනන්ද බලන්න බලන්න බලන්න යෝගාවචරයට දෙකින් ගන්න නෑ කියලා කියනවා. මේක විලෝක අතනදී ඉඳලා ඉන්න කෙනා අයින් වේදනා නොදැනීම අර නොදෙන ආස්වාද ප්‍රසආදයේ සම්පීර්ණ හැඳින්වීමේදී යෝගාඥාන පුළුවන් අපේ එනකොට ඉස්සරලාම යෝගාවචරය දැන හෝ නොදැන ආවරන්නේ ස්වરૂපේ විග්‍රහයේ අංගේ පක්ෂයක දෙවිය ආව අනිත්‍ය දුක්ඛ විපරිණාම දුරු. පරිණාමවල දෙන්නේ වෙනවා. මම මේ යෝගාවචරය කියනවා එන්න ආස්වාදයේ මුල නැගා ගන්නවා. ඉතරම් කියනවා බෑ ඔය තරම් විතර බලන්න බැරිය. මට දෙන්න අද විතර එකක් නැහැ. එන්නද දෙන්නේ ඉස්සලා. අද පවුලයි ඉස්සරහට පස්සේ බලන්නේ ආස්වාද ප්‍රස්වාදම් වලින් අල්ලාදී යෝගාන්තයයි කාලානුරූප ආස්වාදයෙන් හරි කයින් හයින් අල්ලාදී යෝගාන්තයෙන් ඉත ආස්වාදයේ මුල නැද අග බලන් යන්න යෝගාන්තයේ බලනවා දැන් ආස්වාදයේ මුල විපස්සනා කියන්නේ පස්වා ගැනීම යෝ කියන දේ. ඉතින් ඒ අර පස්සහරින් වෙනවා, ඒකයි කියන්නේ වෙනවා, වේදනාව විදිහට වෙනවා නෑ. ආත්මකමත් විකාල වෙනස්කම්. රාජි රාජි ඉන්න පටන් අරගත්තාම ඉඳ ගන්න බලන්නේ කරනවා මම විලාවේද දෙන්න නොරැක්ක කරන්නේ ආත්මාවේ බලන්නේ ඉඳන් දැකලා පස්සාවේ බලන්නේ ඉන්දිය බලන්නේ ඒ බලන්නේ කියලා ඒක විදිහේ ඉන්න ඉන්නේ ඉන්නේ කියන්නේ ගැටයක් අරුණ වෙන ගැටයක් දෙකෙන් ගැටයක් ඒකට සුබලක් කාන්දේ ගැටයක් ඉන්නේ මේ වලවය පුරුෂ ලංකාර දෝෂයේ පුරුෂයේ සෑම ධර්මයකම ඇති වෙන කෙලවර විතරයි නැත්නම් ඒක ඇති වෙලා තමන්ට ප්‍රකට වෙන තැන හොඳ ඒක නම් රූපයි කියන්නේ ආකාරය පිළිගන්නවා ඒකාන්තයේ යෝගාවචරය ආරම්භයේ මැද කොටු විතරයි දකින්නේ නමුත් මුල මැදාක දුරම බලන්නේ ඉතින් ආරම්භයේ විතර හැට බලන්නේ යනවා නම් ආ මේකේ මුලකුත් සහිතමයි මෙතෙන් කියන්නේ කියලා මුල මැද දෙක බලන්න ගන්නකොට අපි කියන එක ඥානයි අන්තිම යෝගාවචරය මැද දැකලා මුලට දැන් මුල මැද දෙක බලලා තව දුරට ඒකටම කාර්යය ඒකටම අදහන කියන ප්‍රේමීය බලන්න යන ගමන් හැන්දි එකක් මුලක් තියෙනවා අග තේන පටන් ගන්නවා ඒකට අරමුණේ නිමග්න වීමක් සිද්ධ වෙනවා ඒක ආදී කියනවා ධ්‍යාන භාවනා ප්‍රථම ධ්‍යාන දෙක වෙනවා වගේ අපිටෝගේ සිත්සන් කරන්න අපේ විස්තර වේගයෙන් කරකන අරමුණ තුනම ඉතේ සම්පූර්ණ සමෝධහණය නිසා ඒ සමාන වේගයෙන් ගමන් කරන නිසා අරමුණ දැකගත්තා ඒ වර්තනාවක් ඒ මේ දුවන අරමුණේ පිළිත ගාමන දුවනකොට ඒක නිතර දෙයක් දිහා බලනවා වගේ ඉරෝකයක්. මේ දෙක තමයි ඉස්සලාමම යෝගාවචරයන්ගේ නිරෝධය කියනවා. අරමුණක විවාදණීය පිළිබඳව අවබෝධය අර වායෝ වෙන්න පුළුවන්. මොකද ඒ වායෝ කොටස දාපුව මට මේකෙන් අර විතරයි කොහොමද විතරයි දැක්කේ වල දැක්කා ඊළඟ දැන් කතාවක් දැක්කා මේ ධර්මයේ මේ අත්නාපිට දෙන ධර්මයේ අන්වේ ඥානයේ වරනකොට ඊට වායෝන හතිය පිළිවීමක් ලැබීමක් පෙරදීමක් අංගන බල මේ විදිහට පෙන්නට මේ අංගන සංකල බව දින්දෙන පෙරදෙන බව ඔලවන නරන බව පෞතිනි කන දේකට ද්‍රව දේකට වායු වේදේකට සිව්වාගේ ඇති කොම්බාගේ වශයෙන් අර වායෝ ධාතුවෙන් ඇති කරගත්තා වුණානේ පඩවි ධාතුවට අනුමාන වශයෙන් ණය විපස්සනා ක්‍රමයට ඇතුලේ කරා. සීගෝ ධාතුව කොහොමද? ආපෝ ධාතුව කොහොමද? සංවන්නකොට මේ වායෝ පොත ධාතුවේ පටන් ගන්නකොට ඒක දිගේ පැතිරෙන ගන්න සම්මුති ඥානයේදී මේ මුලමදාගත් තුන රැකෙන්නේ කලාප වශයෙන් නම් අර ඥානය ලැබෙනවා. ආන්නේ පැතිර පටන් අරගන්නකොට යෝගාවචරයට දැන් විපස්සනාකට සූදානම් වෙනවා. මම වරින් වර බලන්නේ නාට්‍ය කොටසම කරන කියලා යන පදවල බලන්නේ මාකට කියනවා කොච්චර වෙලා විදියට කියලා ගන්න කියනවා. ආදි වශයෙන් ඉන්න පටන් අර ගන්නවා මේ විපස්සනාවේ බල ආනිසංසයෙන් පටන් අර ගන්නවා. ජීවන්ත වීමක් නෙවෙයි. ආන්නේ නිමග්නයේ ඉන්නේ වෙලාවෙදී සීලේ ආධාරණය වෙන්නේ නැත්නම් මේ වගේ සමාධිය බොහෝ වෙලා පවතින්නේ නැත්නම් යෝගාවචරයට මේක දෙමන් කන්දියක් වගේ අභිනවදෝ වර්ධිනවදෝ කලබල වෙනවා. ඒක මොන වෙලාවන්ද මහන්සිය ස්ථානයේ තියෙනවා. ඒක දුක පැහැදිලිව වෙනවා. මෙතෙක් කල උපදඥාගේ සම්මාන ඕනේ. අමුදේ පස්සේ හයි. ජය වීම ජීවීම දකින්නකොට ඒක බය වෙන්න කාරණාවක්, පහලවන්න කාරණාවක්, මේ පොරේ ලෑල්ලක් වගේ ඇදගෙන වැටෙන කාරණාවක් වගේ තමයි වාර්තා වෙන්නේ. ඒක කාලයක් අර ජීවිතේ පරිසමානකම් යනකොට ගුරු දෙයක් වගේ හදනකොට ඒ යෝගාවචරයේ දේන පටන් අරගන්නවා මේකෙත් කල් භාවනා කරලා දැන් භාවනා කියලා මෙච්චර කල් වෙනේ කරන්න උපායල වෙනවා දැන් වෙලේ නොකරත් අවුරුද්දේ හිතුණාට නමුත් පය දැකෝ පිළිගන්න නිකන් මන්දරේ මාතලම කවුද කාල වුණා වගේ සරල වුණා වගේ මායම් වුණා වගේ කියන්නේ මම කියන්නේ යන්දෝ මයන් යන්දෝ මයන් කියන ඉතිරි විදිහේ එලෙස්කාරයක් එනවා. ඒගොල්ලෝ කරන්නේ ඒගොල්ලෝ මේ දෙන්න වෙන්නේ ඕගොල්ලෝ මේකයි කරන්නේ. වෙනවා කියලා ගන්න. භාවනා කරනවා අපේ වෙනවා. ඒක විදිහක් එක්ක කරනවා. මේ පිළිතුර බොහෝ වෙනා එහෙම කරනවා එහෙම කරනවා. ආදරෝ ගන්නයි නෝනා. යෝගාදී කොහොමද හඳුනා ඒක කවදාහක්වත් සමාජ රැල්ලෙන් කරන්නේ ඒ රැල්ල ප්‍රතිප්‍රහාර විරුද්ධ යන පිටක් තමයි කරන්න පුළුවන් කියලා ඒ සම්මතඥානයේ ඉක්මවල යෝගාවචරය උද්‍යාපේඥානයේ කියනනම් ඒ යෝගාචරය පුරුදු වෙනවා වාහනීයම් වේගයේද භාවනාව යන වේගයක සම්බන්ධ වෙනවා සම්මතඥානයේ දක්වන යන කන්නේ ඇත්තවාදී අවරකක් යෝගාවචරය සහයන හඳුරන්නේ සමනක් යහකලා ගන්න, අන්න ගන්න, කන පවා ගන්න. ඒක විසන්නක ඥාන ගන්නකොට පස්සේ භාවනාවට ඇදගෙන ගන්නවා. ආන කෙරෙන ගතියක්. කෙරෙන ගතිය කියන ගණන් ගන්නත් බැරි තමයි නිරෝධය. නිරෝධය. ඉවැදීම එතකොට යම් ධර්මයක ඇතිවීම ළඟින් අපි හිතේ ප්‍රේමණය බවක් තිබුණා නම් ඒ ප්‍රේමණීය කල්ප නැකණි ඇතිීමේ දකින්න වේගය අසහන වේගයකින් ඇතිවෙනවා අපි ඒකට ප්‍රේමණීය නොවෙන්නත් ඉඩතියි ඉරින්ද කාදර වෙන කන්දුවට නැතිව පේනකොට ඉතාව ආන්නේ වෙලාවේදී මේ නිරෝධ සංඥාව කියන හරවත් සංඥාව අපිට අල්ලන්නේ කියලා කියලා තියෙනවා මේ නිසා හිත අල්ලගියොනේ විස්තරකට කරලා තියාගන්න. ඒක එනවා එතකොට දැනගන්න ඕනේ. ඔය සමාගයේ ඉස්සරහට වැඩි දුර වර්ණනා දැන් වර්ණනා බැරි වෙලාකට නිරෝධයේ තේමේ අදංගව. දැන් ඉගෙන ගන්න නිරෝධය. නිරෝධය. ඔය තමයි අන්තිමට දෙක. අන්ත නිරෝධේ ලක්ෂණය කියලා දෙනවා. ඔකෝ එයි. මේ නිරෝධ කරන්නේ ඒ සංකම්පේ අනුකම්පා. මේක මොනතරම් කාන්තද මේක මොනතරම් ප්‍රයෝගද යන්න ගන්න මම ආවනම් කොහොමද මේ සංස්කාරයන්ගේ සමතය සබ්බේ ප්‍රතිපදේ ක්‍රෝ උපදීන්ගේ අහලෙනවා සංඥාපේ විරාතෝ නිරෝධි විරාගයෙන් හදිසික සංඥාව නිරෝධය කරනවා ආනෙතුල දේනකොට නෝදාවතරය නිස්සාන ගන්න මේ ජීවිතේ නිවන් අකින්න ඕනේ කියලා දෙයක් නම් මේ අකමැත්තෙන් නම් ඉතිරි සත්‍යම වගේ අකමැත්තෙන් නම් මේ දේන නිරෝධයට වෙලාවකින් දෙනවා දීගමන ආවෝෂණයක් කරනවා අපේ ගුරුත්වයන්ගේ සංදේශ ආවරණයි. දැන් සංදේශ ආදී කුණිරෝගේ තේන. ඒක රහියේ භාවනා කරනවා වගේ භාවනා කෙරෙනවා. මේ සංදේශ පිළිබඳව උත්සාහ කරනවා. ඊළඟට කතා ගන්න උත්සාහ කරනවා. ඒකට සංඥාව කියන්නේ. ඒකද මේ ඉතින් අපේ ඥානෙ බලවත් වෙනවා. ඒ බලවත් වෙනවා කියන්නේ මේ වගේ සංඥානෝයක් විතරක් නෙවෙයි. උදේසෝයන්නේ නිරේතම බලවත් වුණා නම් ඒ යෝගාවචර නිරෝධ සංඥාව කියන කලින් ගන්න අහලා දැන් මේ මට තේරෙන්නේ සංකේත සාපේක්ෂ සංකේත අනුකරව නිරෝධේ මම දැන් තේනවා මම මේකට යක්ම ඉඳින් කොහේ කියන්නේ ආවන මේ හැංගීම නිසා මේ සංඥාව විනාම කර්මෝදයක් බලෝදයක් වගේ පත් වෙනවා ඒක නිරෝධ සංඥාව තමයි කියන්නේ බලවේගයෙන් අපේ හේතුවක්. ඒ විතරක් නෙවෙයි කලෝදාබ්බේ මාර්ගයෙන් පස්සේ විපස්සනාව මේ නැවත නිරෝධ සංඥාවට අන්‍යමනිකක් කියවන්නේ ප්‍රතිවිරුද්ධයි. සත්‍ය දෙනකොට යෝගාවචරය ඒ සමාන්‍ය භාවනා කරන ආරම්භක නොපෙනී ගියා කියලා හෝ බලන්නේ උදරේ නොපෙනී ගියා කියලා හෝ ආසල්පකයෙන් නොපෙනී ගියා කියලා හෝ මේ මේ දුරු වීම කියන එක, ඒ වීම කියන එක නමුත් මම ආපු මාර්ගයේම අධිය කැඩලා නැහැ, සමාධිය කැඩලා නැහැ කියලා ඒක කල්පනා කරා. ලොකු කඩාවේ කඩේ පරිසරයේ ලොකු ශක්තියක් ඇති කරගන්න. ඇති කරගන්නේ නැති වුණා. ඇති කරගන්නේ බැරි වුණා. ආදී කාල කය වෙන මේ විදිහට. භාවනා පිළිබඳව වැඩ කරන්නේ ඉඳිය. මොකද සාමාන්‍ය නෑ ඒක. හරයක් ඇන්නේ කර්ම උදයක් දෙනාගේ කර්ම කලෙක දෙනාගේ යන කර්ම ඒ යෝගාවදලා අර ගත්ත රූප ධර්මයේ වැය වීම පිළිබඳව එන්නේ එන්නේ ප්‍රකටවයෙන් වන්නකොට මේක සූත්‍ර පරිදි මේක දීර්ඝයේ ඒකට දුන් දීලා මේ වෙලාවේදී අර තමන් කියන මනාපක කියන දේම ආසනාවේ අපේ අමනාලක කරපු වගේ අනිකරපු නිරෝධයේ ඒක විසින් වෙනවා බලන්න ඒ පින්නක පටන් ගන්නවා තමයි අත් වශයෙන් මධ්‍යේ කල්යාණේ වශයෙන් නිරෝධ කරනවා කියන එක වෙන්නේ ආදාව විහාරයක් වෙන්නේ අනිවාර්යෙන් වේදිත ඒගොල්ලන්ටම ආහාර දෙන වගේ ඉගෙන ගන්න පුළුවන් එවිදී ඉගෙන ගන්න දරුවෝ ගන්න වෙන කාල දෙන වගේ අනි පාලකයන් මිනිසෙකුට අත්ලක් ගන්න දෙන වගේ නිරෝධ සංඥා වල එන්නේ නිරෝධ සංඥා හොඳට තේරුම් ගන්න. ඉන්නවා අපි මේක දැනගෙන ඉන්න ඕනේ. අර නිමුදෙන යන හරි කියලා දකපු ඉන්නේ වාරේ වාරේ කැළඳ දකගන්න. රටහන්තිය ආකාරයක් ගන්න. සමහර වෙලාවට දෙවියන් වහන්සේ නතු කඩේ කරති නෑ. ඒවා ඒක සම්මෙන්දන් දෙන්නේ කාලා. ඒවා දුරුදුන් කියන විදිහට කාලා. ඒවා ඇදි වැඩි වෙන පිළිවෙලක් නැති එක කාලා. ඕනම එකදී සමාන වේගයෙන් මේ හැදේකට කියන්නේ මේ ආරයේ අපේනවා නා වේගදී ඒක නැති වෙනවා නම් සම්පූර්ණ අලුතෝ අලුතෝලා අලුතෝලා කියනවා අලුතෙන් මතුවෙන එක බාර ගන්නවද නැත්නම් මේ නිරෝධය බාර ගන්නවා අපි ලෝකෙ දෙකල තියෙන්නේ හැමදාම සම්පූර්ණ සාධකවක් නැන්නේ ඒක මම කියනවා නරුණාම අවුල ඒකේ නිරෝධ සංඥා කියන්නේ මේ වෙනදීම, රැවදීම, නිරුද්ධ වීම මණ්ඩලයක්. උත්පාදය ඒකයි කියන්නේ සංඥා මණ්ඩලය කියන්නේ. දැන් නිරුද්ධ වීම පිළිබඳව සුබ සංඥාව. මණ්ඩල සංඥාවක් බලනවනම් අන්නේ කිය කියනවා කියලා විපස්සනා කාර්යය. නැත්නම් මේ ජීවිතයේ නිවන් දකින්න ගන්නවා. නැත්නම් මේ සර්වඥා කියන්නේ ගෞතම සර්වඥා කාර්යය කියන්නේ. සංකීර්ණ විදිහට මේ නිරෝධය මඟහරින්න හදනවා නම් මේ නිරෝධය සිද්ධ කරගන්න හදනවා නම් මේ අමාරුයි මේ ඥාන අවස්ථාවල් තරයි. අන්න විරේචන රෝගේ. බය වෙනවා. ආයි පාවෙන ගුරුරයා පායන ගුරුී පාවෙන සහල ඒක තමයි කියන්නේ. ඒක සංඥාවෙන් මැදියේ තියෙන්නේ. මේක කාන්දරයක්. මේක කුජිලයක් ගන්න විදිහට බලන්න කියලා. ඒකෙන් අර විද්‍යාවේ සංඥාවක් ආවෝලාවේයි කියන්නේ සාදර වෙනවා නම් ඒ කියන්නේ සංඥාන විඥාන සූත්‍ර වශයෙන් කියනවා. නිරෝධ වීම නැහැ. උපාදයේ සිටියේ නොකෙන්නා. ශරීරයෙන් සංයයන නිර්වාණ නිරෝධය කියන්නේ මේ අම්බෙවන්නේ අනන වල ලෝකයක් එක ගන්න ආසදින යලි යලි දේ සම්පූර්ණ යුක්ත වෙනයි. මේ වෙනයි එන්නේ ආරම්භ තේරෙන අපේ වාදේ කාට නැද තමයි කවුරු. මේ වෙලාවේදී නම් යෝගාචර සත්‍ය සංකේතය. මේක වෙලා නම් අපේ දැකද නිරෝධ සංඥාවෙන් අදාරගෙන යන්න පුළුවන්. දැන් යුක්ත වශයෙන් නිරෝධයම වෙනවන කරගන්නකොට යෝගාචර සෑහෙන අප්‍රතිවර්තිනය නැත්නම් අතුලෙන්නේ ගන්නවා වෙනවා මේ අගේ කරනද ඒකට පුළුවන් දෙයක් කරන්නේ ඒ අගේ කරන දෙයක් ගොඩක් ආවා ඒ සම්පූර්ණ මඩවලට අගේ කියනවා එරෙනවා දැන් මේ එරෙන එක අගේ කරනවා ඒක උඩට එන්න නම් ඊට මැරි කියන විදිහට සායුධ ප්‍රඥාන් යන කාර්යය කරවන්නේ ඒක ද්වේෂයෙන් බලන් දෙපා නැති කරන්න හදන්න එපා නැති කෙරුවොත් ආය වැඩෙන්නේ ආගලේ විකට වගේ සමුදේ පැත්තට තමයි සංසාරේ කරන්නේ ඒ වගේ වය අපි වෙලා වෙනකොට නැත්නම් සංඥාන වශයෙන්කොට මෙතෙන් පාරේ එන්නවමයි ඔයත් ඉක්මනවා ආයෙ එතකොට සායනීය කරන ජීවිතයක් දෙන්නේ ජීවිතාවෝ නිරෝධය මොනම දෙයක් අපිට අරුමුණක් මොනම දෙයක් කවුදේ සාමාන්‍ය සුභයි මංගලයි කල්යාණයි භද්‍රයි දැන් ඒකත් අපි විරෝධ සංහාර ප්‍රතික්‍රියා කරනවා ඒ විතරක් නෙවෙයි තමන් ලකින අරමුණේ වර්ගයයි ලක්ෂණයි බයයි යන්නේ ඒක පිළිගන්නවත් අපි ඥානෙ එකතු කරනවා මේ විදිහේ දෙකක් අපිට යන්නේ මේ පිළිඳන ගැටියක් මේ පිළිඳන කරනවා. දැන් අපි ආයතනවල දෙන්නේ මුදු මේ අධ්‍යයනවන් දැන් මුචිතරවේ අල්පේචතාවයෙන් කියනවා. ඒ නැත්නම් මේ දුකාංගයක් කරනවා. මේ හේතුෙන් පටන් ගන්නවා. යැදෙන්නේ නැහැ මොකද හේතුව දකින්න දින අනුනේ හේතු දෙන්නේ සංගයයි ආයයි මුචිතාවයි. ආන්ගේ වෙලාවට වඩා භාවනා ස්වභාවයක් ඉතල ලැහැත්ල යනවා අල්ලගෙන මේ සම්මාන කරගන්නුනේ මේ වෙලාවේදී අනිත්‍යව සංකාරය උපාදය උපපටි සංකේතය ඒ රංගෝපන බෝධ මේක කාර්යය කියන්නේ උපාද වයසින් මේක කලාදරේ කාර්යයේ උපාදයේ රැඳෙනවා කාර්ය ආකාරයේ පිළිගත්තට උත්පාදවය දෙකම දෙකම ඉපදෙන්නේ දැන් භාවනාවක් වෙනවා නම් දැන් උත්පාදයේ සමාන වය වේම නැත්නම් උත්පාදයේ විස්වල වය වේම ඒක නිසා ඊව නැවත නැවත සිය වැය වෙන වෙන භගවන දේ උත්පාද වේවා කියන්නේ හෝ වෙන ඇඟින් විතර මේ උත්පාද වය කියන දෙකේම සම්පූර්ණ ඉතිරි උත්පාද වය උත්පාද කියන්නේ ඒකයි භූතකමෝ පාදයක් වේවා නිරෝධයක් වේවා කියලා මේ දෙක නැති කාල දෙකෙන් අය පාද වයයෙන් තුර නිදීම මුතුමන්ගේ කාර්යයක් වේවා නිදීමේ කැමැත්තක් ඒ භාවනාවක් කරගෙන මේ භාවනා කරලා ගන්න. ඒ මුතුමේ කැමැත්ත අමෝරාවින් කියලා කියන්නේ. ඒක භාවනා කියන දෙයක්. නිරෝධය ඒකත් සම්මන්නේ සම්මන්නේ සම්මන්නේ වඩා සාන්ත වඩා පිළිදෝ. මොකද ඉති යොදනය කරන කේම කියන්නේ සංගයයි බයයි ඉතින් කරක් බලන්නත් වෙන බලාගෙන ඉන්නේ සංගයයි බයයි මේ විදිහට තමයි. මේක දුරුයි. දෙවියක් බලාපොරොත්තු වෙන්නේ Thank you. හේතු සම්බන්ධයි. අපි කියන්නේ මේ විරෝධය අත්‍යවශ්‍යවා. මේ වෙලාව හරිනේ විරෝධය තමයි ඇතුළේ තියෙනවා. කියන්නේ අපි ජීවත් කියන්නේ විරෝධයක් මේ නිදීමක් ලැබේවා කියන ආයේ ඒක අපර අද. ඒක තමයි යන්නේ. අද වගේ රෝමාරින් කියන්නේ මොකක්ද යන්නේ? මොකද යෝගාවලිය ජීවිතේ වායෝ සාපේක්ෂ කරන්නේ ඒ සාහසත්‍රයේ යන්නේ වලක් ආහාර දහම් මේ හේතුව ආහාර දහම් දෙකක් ගන්නවා ඊටපස්සේ ඔක්කොම ගැටවෙන්නේ විඥානයේ තියෙනවා මේ විඥානයේ දැන් හොඳට තියෙන ඒක එකා ගන්නවත් බැරි නම් විඥානයේ පව ඇති වෙන අවශ්‍ය නැති අකුවේ නැතිව විරුද්ධ වෙනවා විඥානයේ පවණක් අනුවෙන් ඇති මේ සම්බුද්ධත්වයේ සමස්තයේ බොහෝ ලක්ෂණ දෙකක් තියෙනවා ඒ අවසානයේදී රූපවත් විඥානයේ විතරක් පොදු වෙන්නේ ඥානයක රූප ධර්ම වෙනවා. ලාව රූප ධර්මයේ ගැළවෙලා වගේ පේනවා. උත්තර උත්සාහ කරනවා තමයි ගත්තේ ඉන්නේ හැකියිම අල්ලන්නකොට ඇත්තම භාවනාව යනවා ගන්න. ඒකෙන් තේරෙන හැටියට භාවනා කරන විදිහ පමණක් කියනවා වගේ තේරෙනවා. ආරණ්‍ය වේලාවක යෝගාවචය අධිකරණයන් කරනවා කියනවා. ඉතිහාසයෙන් මේ මාර්ගවල ජීවනයට කොහොමද මහායාන නෝරන්නට යොදෙන අපේක්ෂා වහන්න කැරිය තියෙනවා. අවශ්‍ය වෙන්නේ නෝර කර්මස්ථාන සාපේක්ෂව මෙතෙක් වෙනනම් ආපු පාර පුළුවන්. සමහරවිට පුළුවන් නම් ඒ මහායාන නැතුව ඒ යෝගාවචරය ඒ විදිහට ඒ නිවන විඥානයේ පමණ හොඳට තනි වෙලා විඥානීයව අතරේ ආපෝකේගේ වායු ආකාරයෙන් ආදින්න පස්සේ විඥානයේ පතරක් ආයම් සම්මාන ආපේක්ෂිත භෝග වේදනාවේ මහානාථයන්ගේ ගැටෙන එක විඥානයේ කියන මණ්ඩලිකට විතරක් විඥානයේ කියන පදනම විතරක් ගන්න විඥානයේ නැවතත් ආය කාලේ අවබෝධ කරගන්න කරන්නේ වේදනාව. ඒක විඥානයේ වැඩි කරගන්නවා. දැන් අවදී විපරේණාව විපරේණාව අදුත් විපරේණාව කියලා ඒකෙන් දෙනවා. ඒක කායන කරනවා වේදනාව අස්නාව අපේක්ෂා කරන්නේ ආන්දේකින් කියපත් කරගන්නේ. ඒ කායන කරනාවේ සම්පූර්ණ ධර්ම වල අනුකූල වේදනාවක් පස්සේ ඒක මේ වේදනාවට යනවා. මේ වේදනාවල විස්වාංගාමී නැත්නම් මේ ජීවිත නිවන ලැබුණේ නැහැ කියන යෝගාවදී මොකක්ද මේ විරෝධය ලැබුණොත් ඒනනම් වේදනාකාරී කියන්නේ අනුකම්පාවෙන් කර්මස්ථාන දෙන්න වෙනස්න්නේ ලෝකයේ භාවනා කරන භාවනා කරන වගේ වෙනස් ගන්න තමයි මේ දුක දක්වා ගන්න වගේ භාවනා කරන සංගණන ඒ කියන සියලුම සෝමකාමී ලක්ෂණයට මුක්ත වෙනවා. කොහොමද? ඒ දෙකම හොඳට විදිහට පැහැදිලි. මේක ධානයෙන් දැනෙන ප්‍රශ්න. විශ්යා ගන්න පුළුවන් නම් මෙතන දේවල් තමයි නෑ යෝගාවතර ඉන්නවා කියනවා. මේ භාවනාවේ බලාපොරොත්තු වෙන නාමක ඒ ලෞකික ධර්ම කියන්න මට ඇයි. ඒ කාන්තේ මත්තන් දෙවිලා ගන්නන්නේ. නිරෝධයම අරමුණේ තියෙනවා. ඒක මේ කන්‍යාතුන් හැකියාවක් දෙකක් ගෞරවණීය මන්දයක් ආවගේ ඒකේ දුක් සංඥාව දුක් වේදනාව දුක් වේදනාවේ ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන්. ආනේ දුක් වේදනාවේ ප්‍රතිස්ථාපනය කරන දුක් තමයි අදුක් දුක් වේදනාවේ ඒක හොඳට කාණේ. එතකොට අපි කියන වේදනාව නිරෝධනා ඒකා වේදනාව කියන එතකොට මේ කියන්නේ සියලුම කල්පනා කරන්නේ ඉතිරි කල්පනා කරන්නේ. මෙන්න මේ විදිහට මේක. ආයතන වල ජීවන කර්මයේ කොහොමද දුකු භාව ලක්ෂණ ධර්මතා සම්මන්නේ වෙනවා ඒ ඈතකින් බලන්නවා නැත්නම් මේ බලන්නේ ඉන්න බලන්නේ විපස්සනා කරන්නත් අපි කල්පනා කරනකොට මේ කාර්යයේ ආලි භාවනාවේ විශේෂ ඒ කාන්තාව කන්දරව ඒ කියන තමයි ඒ කන්දරව ලැබෙන ආකාරය සාධාරණ මේ මොකද කියන්නේ වේදනාවෙන් කියන ආකාරය ඒක වලින් කියන ආකාරය අන්තිමයි. සෑම ධර්මෝපාදයේ ඒ කියන්නේ ලෝකේ සෑම දෙයක් කියන සමාන ධර්මයක් සෑම දෙයක් කියන ආකාරයයි සංස්කන්ධය බලන්නේ. ඔබේ පරිදි රෝගී මුතුමි මනාවේ අල්ලගෙන ඉන්න දේරම අනවශ්‍ය දෙයක් වගේ ඒකම කේන්ද්‍රයේ හැටියට සල්ලෝ කරන්න කටයුතු කරන බවත් තමයි ජීවිතේ බලන්න පුළුවන් බව. සම්බුද්ධ නිකන් ඈත වෙනම මහා ගැලයක් කියලා බලන්නේ වගේ නිකන් මුදායින්ගේ දේලා ඉන්නේ කියලා බලන්නේ වගේ ඒක වෙන කරන්නේ ඒ බලන ඉන්නේ ඉන්නේ ඉතින් අකමැතිමක් හෝ නොදකින්න කරන්නේ ප්‍රශ්නේදී මේ සත්‍යයක් බව මේ අයිදකේ යුක්ත බව අලසුණන් සුදුවේ කියන දෙයෙන් බලන් ඉන්නේ අයිති නැගෙන්නේ මාතෘකාවේ කියන බලන්නේ අරහත් නිරූපණයවත් ඒ වෙලාවේදී කරුණාන් කියෝ ජීවිතෙන් දෙයක් නැහැ මොනිකක් දෙයක් නැහැ ඒ අන්තයේ කෙරෙන ඇවිදින ක්‍රමයක් ඒ හදේ සම්පූර්ණව ඒගොල්ලෝ මේ ගෙලසිය හොඳේ ගණන් ඉන්නේ ඒ ලෝකාන්තරයට සමානත්වය නෑ කියන බැරි විදිහට මේ අරමුණු සම්පූර්ණ දෙකියා. ඒකත් අපි විස්තර කරගන්න බැරි තරම් ඒ සීමාව කඩාගෙන ගිහින් නැවත ආනන්දය තමයි වැඩෙනවා. වැඩුණා මොකද අර ඉතකනේ නෑනේ ඉතර අපිට මේවාද නියෝලාගේ විදිහට අය අනන්තම අර මේ වගේ ආකාරයේ ඒ වගේ දෙයකින් තමයි නිකුත් වෙලා ආපු ඒ අනුච්ඡේද කියලා උත්සම්බර වශයෙන් පදංග වශයෙන් ආපු මේ නිරෝධය අනුච්ඡේද නිරෝධයකට පත් වෙනකොට නිකුත් වෙලා ආපු දිවිම වන්නේ අවසාන නිරෝධය. ඉන්නේ ඒක ඒ අත්ත වශයෙන් මාර්ගය යන අභිධර්ම කරලා ඉතාම සායුනිකව ඒ අනුලලා මේක සෑම විපස්සනා ඥානයකදී මේක පුරුදු මට්ටමක්. ඒ මට්ටමේ සෑම වෙලාවකම මේ අනුමත සමාධියෙන් ලක්ෂණ 10 කියන්නේ දැන් මේ විදිහේ ලෝකාවේ අනිවාර්යයෙන් මේ වගේ දැකෙන දැක්කේ. මේ වැඩි දියුණු වුණාට අවශ්‍ය කරන උනාන ඒ ප්‍රහාණ එක්කම යෝගාවචරය කරන දෙයක් අනිවාර්යයෙන්ම මොකේ කරනවා අද බලයෙන් මේ හදනවල මේ සංකීර්ණයේ ලක්ෂණ ගන්න විරෝධ කරනවා වගේ ආයේ මේ කාරණා පරම්පරා ගාන සිදුවලා මම ඒක කියන්නේ අනිත් කොට ඒක සම්මුතිය දක්වානේ මෙලොව වෙනස් වෙනවා කියලා මාතෘකාවක් දැක්කේ. ඒක එළෝනියේ දෙකක් තියෙනවා. ලෞකිකව කරලා තියෙන ආකාරය. පැහැදිලි කරන්න ඒ භාගය ලබන දුරම ආවදෙකින් එකක් ලබන්න පුළුවන්. සෞඛාන්තයේ දේවා අනාගාමී. ඒක තමයි මේ නිරෝධය පිළිබඳව අපි අහගෙන හැංගීම තමයි පොරාදු. ඒ හැංගී ප්‍රමාණය දුරු කරගත්තොත් ඒ භාවනාව ඉදිරියට යනවා. ඒක තමයි අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම මේ සංකාරය දුරු කරගන්නයි ඥානය ලැබෙන කියන ආකාරයෙන් ඇත්තේ උදාහරණයක් අපේ කරන්නේ මොකද මේ කාලේ තේරුම් ගන්න නැතුව ඒකේ කාලේ පවාරන්නේ කියන ඒක අපේ ශක්ති ප්‍රමාණය මේ නිරෝධ කරනවා දැන් පස්තරගෙන භාවනා කරනවා ඒක තමයි ඒක තමයි ඒක තමයි ඒක තමයි ඒ අවස්ථාවේ මානසික සම්මේලන භාවනාවේ දෙමළ භාවනාවේ අවශ්‍යයි නැහැ. ඇත්තම මේක ධර්මය ඕජාවක් තියෙනවා. ඒ යන්නේ. මේ කාලවලදී නැතිව සම්මේලන දෙකක් ගෝතරන් කාලේ දැනගත්තේ කොහොමද කියලා හෝ එහෙනම් අපි බලන්නේ නැහැ භාවනාවේ කියන්නේ කියලා හෝ ඉන්නේ දැන් කරේ කිසිත් වෙලා Thank you. මෙම ධර්මදේශනාව පවත්වනු ලැබුවේ මීපිරිගල නිස්සරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උඩීරිය ගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසිනි.